ඉන්දක මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් පසුතැවීම අපේ හඳුරන්නේ දැන් හරි අභිධර්මයේ විදියට අර නොක කරපු අකුසල් ගැනයි සහ නොකල කුසල් ගැනයි පසුතැවීමනේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කිරීම ඒක චෛතසිකයක් විදියටත් පවතිනවා. නමුත් අපේ හඳුරන්නේ දැන් බුද්ධ බුද්ධ අපි සමාජයක් විදිහට ඒ කියන්නේ දැන් පසුතැවෙන එක හොඳ නැහැ කියන එක හරි. ඒක අකුසලයක් වගේ ඒ කියන්නේ අකුසල අකුසල චෛතසිකයක් කියන එක පිළිගන්නවා. නමුත් ආම්තුරනේ මේක සමාජයේ ප්‍රගමණයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? අපි කියමු දැන් කවුරු හරි කෙනෙක් මොකක් හරි වැරද්දක් කරලා පසුතැවෙන්නේ නැතුව ඉන්නවා නම් එතන ඒක නිකන් අර අනිත් අනිත් අයටත් ඒ ගැන තරහ යනවා එකක්. ඒ පුද්ගලයා හැදෙන්නෙත් හැදිලා නැහැ වගේ හිතනවා. දැන් ඒක අර හොඳ ගුණයක් නෙමෙයි වගේ පේනව නේද අපි හැමදෙරේ සමහර ආගම්වල ඔබ වහන්සේ මතක් කරා වගේ ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්න විදි හදලා දීලා තිනවා උදාහරණයක් විදිහට ගිහිල්ලා සමහර ආගම්වල තිරයකින් වහලා පූජකයා ඉන්න එහා පැත්තේ මෙයා පාපොච්චාරණයක් කරනවා ඒක ගැන ඊට පස්සේ එයා ඒක නොකරන්න පොරොන්දු වෙලා දෙවියන්ට ඒ වගේ ක්‍රමවේද තියෙනවා අපේ මොන හරි සාසනේ ඒ වගේ ක්‍රම ඔබාන්සර අර ඇවැත්ගෙන මම දන්නවා ඒව එකක් තියෙනවා වෙන මේ ගිහි බෞද්ධයන්ට වගේ වගේ මොකක් හරි විදිහක් තියෙනවද අපේ හඳුරන්නේ? ඔව් දැන් සමාජයේ සියලු දෙනා එකතු වෙලා සම්මත කරගත්තා අකුසලය කුසලයක් බවට පත් වෙන්නේ ඒ නිසා පසුතැවීම කියන්නේ අකුසලයක්මයි. ඒක මුළු සමස්ත සමාජයේම යම් කෙනෙක් පසුතැවෙන්නේ නැතුව ඉන්නෝ නම් එයා නිකන් දඩබ්බරෙක්, නැහැදිච්ච කෙනෙක්, තමන්ගේ ඥාතියෙක් මැරුණාම දුක් වෙන්නේ නැත්නම්, කනගාටු වෙන්නේ නැත්නම්, ශෝක වෙන්නේ නැත්නම්, හිතක් පපුවක් නැති මේ අමනුෂ්‍යයෙක් ඒ වගේ කොහොම දැක්කා වුණත් ශෝකය, දුක, පසුතැවීම කියන්නේ අකුසලයක්මයි. නමුත් ඒ සමාජ සම්මුතිය මත තමයි බෞද්ධයෝ තුල උනත් ඇති වෙලා තියෙන්නේ ඒ පසුතැවීම කියන එක එක්තරා ගුණයක් හැටියට. ඒක සමාජයේ අනුකම්පාව දිනා ගන්න කාරණයක් වෙනවා. සමාජයේ අවධානය දිනා ගන්න කාරණයක් වෙනවා. Taman ශික්ෂාකාමී කෙනෙක් කියලා පෙනී හිටින කාරණයක් බවට පත් වෙනවා. එතකොට කෙනෙක් මැරුණහම අඬන එක කනගාටු වෙන එක Tamanගේ ආදරය පෙන්වන කාරණයක්. අන්න එහෙම මේ සමහර අකුසල් වලින් සමහර යහපත්යයි කියලා සමාජ සම්මත වූ ගුණයන් ප්‍රකටකරන පදනමක් හැදිලා තියෙනවා. ඒ අනවබෝධය නිසා. එතකොට ඒ අපි සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපට අනිත් අය ඉදිරියේ පෙන්වන්න සිද්ධ වෙනවා මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා මම ඒ ගැන හරියට පසුතැවෙනවා කියන වගේ එකක් පෙන්වන්න ඕන නම් පෙන්වුවට කමක් නැහැ සමාජය තුල පවතින එහෙම නැත්නම් සමහර වෙලාවට ගුටි කණ්ඩ වෙන්නත් පුළුවන්. මෙයා කම මෙච්චර වැරද්දක් කරලා ඒ ගැන මොකක්වත් සද්දයක් නැතුව ඉන්නවා කියලා. ඒ නිසා එහෙම කරන එක වටිනවා. බුදුදහමේ ඕකට තියෙන්නේ විශේෂයෙන්ම සමාව ගැනීම. සමාව ගැනීම කියලා කියන්නේ දෙවියන් වහන්සේ සමා කරගන්නවා වගේ වැඩක් නෙමෙයි. බුදුදහමේ සමාව ගැනීම කියන්නේ වරද වරද බව පිළිගැනීම. දැන් භික්ෂුන් වහන්සේලා ඇවැද්දසනවා කියන්නේ ඒ කාර්යයම තමයි. ගිහියාටත් ඒක එහෙමම තියෙනවා. මට සමා වෙන්න මගේ අතින් එක වැරද්දක් සිදු වුණා. මම නැවත එහෙම කරන්නේ නැහැ. එතකොට නැවත එහෙම නොකරන තැනටයි එන්න ඕන. අර පසුතැවුණා කියලා විතරක් ඇති වැඩක් නැහැ. ඒ ගැන කනගාටු වුණා කියලා විතරක් වැඩක් නැහැ. වරද පිළිගත්තා කියලා විතරක් වැඩක් නැහැ. නැවත එසේ නොකරන්න. ඒ නිසා බුදුදහමේ පියවරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. වරද වරද හැටියට දකින්න, ඒ වරද පිළිගන්න අවංකව එතකොට වරද පිළි අරගෙන නැවතේ වරද්දෙන් වැරද්ද නොකර ඉන්නට අනිකා ඉදිරියේ ප්‍රතිඥා දීම හෝ Taman තනියෙන් අදිෂ්ඨාන කරගෙන එතකොට කාටවත් ඒක කිය කියා විඳින්න ඕනේ නැත්නම් තමන් පුද්ගලික අදිෂ්ඨානයක් ඇති කරගන්නවා අනිත් අය තමන් දිහා දෝෂ දර්ශනයෙන් දකින එක තමන්ට සමාජයේ පැවැත්මට බාධාවක් නම් පොදු සමාවක් ගන්නවා සමාජයේ ඉදිරියේ. එතකොට මේ තැනත්තා වරද පිළිගත්තු කෙනෙක් හැටියට කවුරුත් ඒ තැනත්තට නිදහසක් දෙනවා. ඉතින් ඒ වගේ අපට සමාජ සම්මත වෙච්ච පමණින් අකුසලය කුසලයක් වෙන්නේ නැහැ. හැබැයි අපිට සමාජ සම්මතයෙන් නොසලකා වැඩ කරන්නත් බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා හිත අකුසලයට පොළඹව ගන්න. දැන් ඔය වගේ තව ගොඩාක් තියෙනවා කාරණා. අපි හිතමු උදාහරණයක් හැටියට දැන් දරුවෙක් වැරද්දක් කරනවා. දැන් දරුවෙක් වැරද්දක් කරනකොට අපි තරහ ගන්න හොඳ නැහැ, ද්වේෂ කරන්න හොඳ නැහැ. අපි කරුණා මෛත්‍රියෙන් ඉන්න ඕන කියලා කොච්චර හරි අර දරුවගේ ඔළුව අත ගගා හිටියොත් එහෙම ඒක වැරද්දෙන් මුදව ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒ දරුවා වරදින් මුදව ගන්න කරුණාවෙන් කියන්න ඕන තන කරුණාවෙන් කියන්න ඕන එහෙම කියලා අහන්න නැත්නම් සරවැර කරලා කියන්න ඕන තන සරවැර කරලා කියන්න ඕන එහෙමත් අහන්න නැත්නම් ලැජ්ජා කරන්න ඕන බියපත් කරන්න ඕන තන එහෙම කරන්න ඕන එහෙමත් කරලා අහන්න නැත්නම් දඬුවම් කරන්න ඕන වරදින් මුදව ගන්න එතකොට ඒ ටික කරන්න ගිහිල්ලා මගේ හිතේ ද්වේෂය ඇති කරගන්නවා නම් ඒක සුදුසු නෑ. හැබැයි මම ද්වේෂ කරන්නේ කියලා අර දරුවා වරදින් මුදවා ගන්න ක්‍රියාවලිය නොකර ඉන්නවා නම් ඒකත් අපරාධයක්. ඒ වගේ අපි අපි ධර්මය දන්නවා ඒ නිසා මම නම් පසුතැවෙන්නේ කියන කියලා සමාජයට අඟවන්න ගිහිල්ලා හරියන්නේ හැම වෙටම. අපි කනගාටු වෙන බවක් පෙන්වන්න ඕන නම්, පැවෙන බවක් පෙන්වන්න ඕන නම් ඒකෙත් අන්දි පෙන්වන්න ඕන සමාජයේහි සුභ සිද්ධිය සඳහා සහ තමන්ට සමාජයක් තුළ ජීවත් වෙන්න ඕන නිසා. ඒ වගේම අනිත් අයට ආදර්ශයක් වෙනස. නමුත් අපි එතනින් අකුසල් සිද්ධ කරගන්න නැතුව අපේ හිත පරිස්සම් කරගෙන වෙච්ච වැරද්ද සහ වරදේ හේතුව හඳුනාගෙන ඒන් නැගී සිටින්න අපි පෞද්ගලිකව වෑයම් කරනවා. ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක් අපි සමාජයේ ජීවත් වෙනකොට දැන් මොකද සමහරු දැන් පහුගිය සතියකත් අපි ධර්මදේශනාවක් කළා ගුවන්විදුලියේ ඒකෙදිත් මම කතා කළේ මේ සම්මුතිය පිළිබඳ. පරමාර්ථය ගැන කතා කරන්න ගියාම ගිහි අය විතරක් නෙවෙයි සමහර ස්වාමීන් වහන්සේලා පවා මේ සම්මුතිය සම්පූර්ණයෙන් අමතක කරනවා. අම්මා තාත්තා කියලා කෙනෙකුත් නැහැ. මෙතන තියෙන්නේත් නාම රූප ටික. ඉතින් නාම රූප ටික විතරනම් තියෙන්නේ අල්ලපු ගෙදර කාන්තාව මැරුවාමයි, තමන්ගේ අම්මා මැරුවාමයි එකම වෙන්න එපායි. තමන්ගේ අම්මා මැරුවාම ආනන්තර පාප කර්මයක් වෙන්න විදිහක් නැහැනේ. මෙතන තියෙන්නේ විශේෂයක් නැත්තම්. ඒ නිසා පරමාර්ථ වශයෙන් ගත්තාම තියෙන නාම රූප තමයි. හැබැයි නාම රූප ධර්ම ගොනු වෙලා තියෙන හේතුඵල සම්බන්ධය ගත්තට පස්සේ එතන අපිට මව පියා කියන තන විශේෂ සාධකයක් තියෙනවා එතන. ඒක අපිට නොසලකා හරින්න බෑ. ඒතකොට සමහර සම්මුති නිකම්ම හැදිච්ච සම්මුති නෙමෙයි. ඒවැ පදනමක් තියෙනවා. ඒ වගේ අපිට සමාජයේ තියෙන සම්මුතිය ਸਰව සම්පූර්ණයෙන් නොසලකා හැරලා ජීවිතේ පවත්වන්න බෑ. ඒකට අපිට ගරු කරන්න වෙනවා ඒකත් එක්ක පවතින මොකද පුද්ගලයා කියලා සමාජය කියලා කියන්නේ මේ අන්තර් සම්බන්ධතා. ඉතින් ඒක අපි නඩත්තු කරගන්නට ඕන. ඒකෙදි අපි අපි පසුතැවෙනවා වගේ පෙන්වුවාම අනිත් කෙනා අනිත් කෙනාගේ මනසේ ද්වේෂය අඩු වෙනවා නම් ද්වේෂය අඩු කිරීම සඳහා අපි ඒ ගැන කනගාටු වෙන බව පෙන්වන්න එතකොට අපි කනගාටු වෙන බව පෙන්වුවෙන් පස්සේ සමාජයට ඒක වරදින් නිදෙන්නට හොඳ අනුබලයක් වෙනවා නම් අපි එහෙම කරන්න ඕන. හැබැයි පුද්ගලිකව තමන්ගේ සසර ගමන සකස් කරගන්න මම මොකද්ද කරන්න ඕන කියන එක ඒක අපි අතුලතින් පුහුණු කරන්න. මේක දෙකක්. එහෙමයි අපේ හැමතුනේ ගැන පෞද්ගලිකත්වයයි සාමූහිකත්වයයි අතර දෙක මේ අතරමැද තැනක ඉන්න ඕන ඒක හරියි. ආ හඳුනාගත්තේ නැත්නම් ඒ තැනත්තා අගතිගාමී වෙනවා. ඉතින් එහෙම හරියට සමාජයේ ඉන්න සමහරු ධර්මය දැනගත්තු ගමන් සමාජය සලකන්නේ නැහැ. අය අනිත් අය මොනවද හිතුවා මට මට කරන්න දෙයක් නැහැ. මට කමක් නැහැ. ඒක මට අදාළ නැහැ. මට ඕන දේ මම කරනවා. ඒතොර හිතුවක්කාරයි. එහෙම සමාජයක් තුළ පවතින්න බෑ. ඊට පස්සේ සමාජය කියන කියන හැටියටම වැනෙන්න ගියොත් එහෙම අර මඩේ හිටවපු ඉන්න වගේ අපට අනන්‍යතාවයක් නැති වෙනවා. අපට ගමනක් නැහැ. අපේ ඉලක්ක නැහැ. අපට යන්න තැනක් නැහැ. අනිත් අය කියන කියන විදිහට වැනි වැනි ඉන්න. එහෙම යන්නත් බෑ නිවන්මත්. ඒක ඒ තනත් අපි අර මධ්‍යම ප්‍රතිපදාව කියන තැන හඳුනා ගන්න ඕන ඒ පැත්තටත් මේ පැත්තටත් නැතුව ඉන්න එක නෙමෙයි. අපේ වැඩේ අපි පුද්ගලිකව කොහොම කරන්න ඕන සමාජයත් එක්කලා ඉන්නේ කොහොමද කියලා ඒකට අදාළ සාධක සම්මුති සාධක වෙනම වෙනම හඳුනා ගන්න ඕන පරමාර්ථ සාධක වෙනම හඳුනා ගන්න. පරමාර්ථය හඳුනාගෙන පුහුණු කිරීම නිවන් මාර්ගට අවශ්‍යයි. සම්මුතිය හඳුනාගෙන පුහුණු කිරීම සමාජ පැවැත්මට අවශ්‍යයි. එහෙමයි අපේ මට මතක් වුණා ඔබ වහන්සේ පෙර දවසක කියපු දේශනාවකදී මේ හිත ඔබ වහන්සේ අඳුරන භික්ෂුන් වහන්සේ නමක් අර ප්‍රකාශනයක් කරලා තිබ්බා කියලා මේ ඒ කියන්නේ තව කෙනෙක් මැරිලා හරි කමන්නේ උන්වහන්සේ නිවන් දකින්න පුළුවන් ඒ කියන්නේ අනිත් අය ගැන අපට අදාළ නැහැ ලක්ෂයක් අපාය ගියත් කමන්නේ අපිට නිවන් දැක ගන්න පුළුවන් නම් වගේ අදහස. ඉතින් එහෙම එනකොට එතන තියෙන්නේ අර ලෝකය කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා ගාලා එක පැත්තක්. ඉතින් එහෙම දැන් බුදුරජාණන් වහන්සේගේ මම ඔය නිතරම කියන්නේ අගය කරන්නේ මම අර පෙර දිනකත් කිය මම වෙන පහනක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට පහන්නා ලෝක පූජා කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩල. ඒතන සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති. දැන් අර පරමාර්ථ ධර්ම ඔක්කොම කතා කරලා ප්‍රඥප්තියත් එතන දෙනවා. ප්‍රඥප්තිය තිබුණ නැතිනම් මේක ලෝකයක් තුල පවත්වන්න බැරි වෙනවා. ඒ නිසා අපේ ඥානය පූර්ණ වෙන්නේ පරමාර්ථ වශයෙන් දකින්නත් ඕන ප්‍රඥප්ති වශයෙන් දකින්නත් ඕන. පරමාර්ථය වශයෙන් දැකගෙන එතන ප්‍රඥාව අවදි කරලා පුහුණුව සඳහා ඒක යොදා ගන්න ඕන. ප්‍රඥප්තිය හේවත් සම්මුතිය හඳුනාගෙන ලෝකයේ තුල අපි පවතින්නට ඕන. එහෙම අපේ හැමදෙරේ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි අපේ හැමදෙරේ.